අවසරයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සූර්යස්ස බික්කවේ උදයතෝ ඒතං බුබ්බංගමං ඒතං බුබ්බ නිමිත්තං යතිදං අරුණොක්ඛං ඒවමේව කෝ බික්කවේ සත්තන්නං බොජ්ජංගාණං උප උදයතෝ ඒතං පුබ්බංගමං ඒතං පුබ්බ නිමිත්තං යතිදං අප්පමාදෝ තීති අවසර ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සූර්ය සූත්‍රය සංයුත් නිකාය සංග්‍රහ වෙලා තියෙන බොජ්ජංග වර්ගයේ අදර්ගු සංයුත් නිකාය සඳහන් වෙච්ච සූත්‍රයක් මහා වර්ගයේ ඉතින් මේක ඉස්සරහින් තියාගෙන අපි මේ තුන්වෙනි දවසටත් මාත්‍රකාවසෙන් ඉදිරියෙන් තියාගෙන අපේ භාවනාවට කරුණු ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කරුණු භාවනා කරන අයගේ සුතමේ ඥානෙ වැඩි වීමට පොතේ දැනුම වැඩි වීමට බහුසුත භාවය වැඩි වීමට හේතු වේවා කියන එකයි අදහස. ඉතින් භාවනා කරන අයට සමහර විටක කුදු සුතුමේ ඥානෙ ඉක්මවලා මේ කියන කාරණාවල තියෙන අන්තර් සම්බන්ධතා ණය විපස්සනාව ක්‍රම තර්ක පැටලෙන්නත් ඉතිතියි. ඒ වගේම තව කෙනෙකුට මේක අත්දකපු හැටි අත්දකින්න හැටි කියන භාවනාමය ඥාන වලටත් තුඩු දෙනවා මේ ප්‍රකාශය. ඒ නිසා මේ තෝරගත්න ලද සූත්‍රය චිත්ත සූත්‍රමය ඥාන, චිත්තමය ඥාන, භාවනාමය ඥාන කියන මේ තුන් ආකාරයකම පෝෂණය ලබා දෙන පටිනා සූත්‍රය. ඒකදී සාරවත්ඥන් වහන්සේගේ මේ ප්‍රකාශය සඳහන් වෙනවා මේ ලෝකේ හැම වැදගත් දෙයකටම සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා පෙළ ගැස්මක් තියෙනවා. යෝගයක් තියෙනවා. ඒ යෝගයේ පෙර නිමිති දකින්නකොටම මේ වෙන්න හදන්නේ වටිනා දෙයක් වැදගත් දෙයක් කියලා ඒ නිමිති ශාස්ත්‍රය දන්න කට්ටිය නැත්නම් අනුපිළිවෙල දන්න අයට ලොකු වාසියක් ලැබෙනවා. ඒකට සරුවචනාංශයෙන් පෙන්නන මේ ලෝකයේ පැවැත්මට ඊටාම වැදගත් දෙයක් මේ සූර්ය නැත්නම් හිර උදාව හිර උදාව හැමදාම සිදු වෙන්නේ ඒ අරුණ නැගීමට පස්සේ. ඒ නිසා හිර උදාවට නියමිත කාලයකට ඉස්සෙල්ලා අරුණ නැගීම සිදු වෙනවා. එතකොට ඒ අරුණ සූර්ය උදාවේ පෙර නිමිත්තක් පූර්වංගම දෙයක් කියලා කියනවා. ඒ වාගේ සර්වචනාංශේ තමන්නාංශික අධ්‍යක්ීම් පෙරලා සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට බෝධියට අවබෝධයට චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන්නා වූ නැම්ම ඒ අවශ්‍ය කරන්නා වූ පසුබිම ආසන්න කාරණා සකස් වෙන්න බොහෝම කාලයකට ඉස්සෙල්ලා එයා තුල අප්‍රමාදයේ පහළ වෙනවා එතනත් සතිය පහළ වෙනවා සත්‍ය පහළ වුණා නම් අනිවාර්යෙන් බොජ්ජංග වලට බෝධියට චතුරාර්ය සත්‍ය අවබෝධයට පෙර නිමිත්තක් වෙන විදිහකට කියනවා නම් සත්‍ය පහළ වෙච්ච නැති කෙනෙකුට අප්‍රමාදේ පහළ වෙච්ච නැති කෙනෙකුට කවදාකවත් එහෙම ඒ ගැඹුරු ධර්ම පිළිබඳව බලාපොරොත්තු තියන්න බෑ. ඒක නිසා අපිට මේ ගැඹුරු දේ පිළිබඳව බලාපොරොත්තු ඇතුව කල යුත්තේ මේ සරල දෙයක් සතිය පිහිටවීම අප්‍රමාදය ඇති කිරීම ඊට පස්සේ ඒකට අනුග්‍රහ කිරීමයි. ඒතකොට ක්‍රමයෙන් අපි ඒ වොජ්ජංගවලට චතුරාර්ය සත්‍ය අවබෝධයට කිට්ටු කරනවා. ඉතින් මේ සාරවත්යන් වහන්සේට මේ වගේ පෙරදක්මක් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය වෙන්නේ ඒ කරන කෙනාට යෝගාචරයට තමන් යන පාරේ විශ්වාසයේ පහළ වෙන්න ඉස්සර වෙලා කළ යුතු රාජකාරි ගොඩාක් තියෙනවා. ඒ රාජකාරී කරන වෙලාවේ විශ්වාසය තාම නැහැ. හරි පාරද ඉන්නේ, වැරදි පාරද ඉන්නේ, ඉස්සරහට යන්නේ, පස්සට යන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එවැනි කෙනෙකුට මේ ਸਰුවඥ ශ්‍රීමුක දේශනාව ඇහෙනකොට විශ්වාසයක් පහළ වෙනවා සුත්තමේ මට්ටමේ. විශ්වාසයක් පහළ වෙනවා චින්තාමේ මට්ටමේ. ඒක හරි අවශ්‍යයි. අර පොඩි දරුවෙකුට නැගිටිනකොට දඬුවටක් අහලා දෙන්නා වගේ අත්තටක් හදලා දෙන්නා වගේ නැගිටින්න. නැගිටට පස්සේ නම් දඬුවට අවශ්‍ය නැහැ. ඉතින් ඒ කටයුත්ත ආධිකම්මිකයට අවශ්‍ය කරන්නා වූ විශ්වාසය ඇතිකරන්න මේ සුත්තම ඥානය හරි වැදගත් වෙනවා. ඒ වගේම චින්තාමය ඥාන හරි වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ බණ බණ භාවනා කරන අයට මේ බණ ඇහෙන්න සලස්වන්න ඕනේ. ඒකට කියනවා සුතමේ අනුග්‍රහිතය කියලා. සුත අනුග්‍රහිතේ. එතකොට තමයි අපේ හිතේ තියෙන ගොඩක් සැක සංකා වෙලා දෘෂ්ටි ඍජු වෙලා නොදන්න දේ දැනගෙන, දන්න දේ පිරිසුදු කරගෙන පැහැදීමක් චිත්ත මනස පසීදති කියන විදිහට පැහැදීමක් ඇති වෙනවා. ඒක සාම සිද්ධ වෙන්නේ සද්ධා මට්ටමේ. නිකම් ප්‍රසාද සද්ධා මට්ටමේ. ප්‍රත්‍යක්ෂණේ වෙලා නැහැ, සත්‍යක්ෂණේ වෙලා නැහැ, උරගෑම වෙලා නැහැ. උරගානතනට යනකොට බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කරන්නේ. Taman ගම එතකොට විශ්වාසය පහළ වෙනවා. ඉතින් අනේ පහළ වෙන අතර වාරයේ තමයි අපි බුද්ධ ශ්‍රද්ධාව, ධර්ම ශ්‍රද්ධාව, සංඝ ශ්‍රද්ධාව ප්‍රයෝජන ගන්න. ඉතින් ඒ කාලය තමයි ජීවිතයේ භාවනා ජීවිතයේ වැදගත්ම කොටස. තමන්ට තමන් තුළ විශ්වාසය එනකම්. ඒකත් ඒ විශ්වාසය අවස්ථා දෙකකට කඩලා පෙන්නනවා. සෝවාන් මාර්ගයට යනකොට අවෙක්කප්පසාදයක් පහළ වෙනවා. නොසැලෙන ශ්‍රද්ධාවක් පහළ වෙනවා. බුද්ධ ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයටත් ධම්මගේ සීලයට. ඊට ඉස්සෙල්ලා ඥානයක් බුදුහාමුදුර සඳහන් කරනවා ධම්මඨිති ඥානය කියලා. සමහර වෙලාවට අටුවාචාර්ය වහන්සේලා ඒකට චුල්ලසෝතාපන්න ඥානය කියලා කියනවා. එහෙම නැත්නම් ඒ යෝගාවචරයා නියත ගතිකේ බවටපත් වෙන කඩයිමක් ගන්නවා. කඩිනක් පැනලා ටික දුරකින් තමයි අර සෝවන් මාර්ගය ආදී පසු නොබාන ඉදිරියට මේ යන විශ්වසනීය ඥානෙ පහළ වෙන්නේ. අන්නයේ ධම්මwidetilde පහළ වීම හරි ආධ්‍යාත්මික ජීවිතේ හරි වැදගත් කරනවා. ඉතින් අපිට මේ ගත්ත මේ සූර්ය සූත්‍රයෙන් කියන්න පුළුවන් උජ්ජංග ධර්ම පහළ වුණයි කියලා කියන්නේ ධම්මwidetilde ඥානෙ පහළ වීමක්. එහෙම නැත්නම් චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වීමක්. එතකොට සාසනය යාට ලද්දස්සාසෝ කියලා බුදුජානකසේ සඳහන් කරනවා. එයාට අශ්ව සීලක් ලැබෙනවා. යන්න යන පාර දැන් හරි. මං යන පාර මට විශ්වාසයි කියලා ඇත්තටම විශ්වාස වෙන්න සහතිකය ලැබිලා නැහැ. නමුත් ලද්දස්සාසෝ ලද්දපතිච්ඡෝ සාසන ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. නියත ගතිකෝ කවදාකවත් මේ ඥානයේ තියෙන තාක්කල් අපායට යන්නේ ඉහළටම යන්නේ. අන්න එවැනි මේ ජීවිතයේම ලැබිය ලැබිය හැකි ප්‍රත්‍යක්ෂණයක් අද්දුරු සාක්ෂියක් වෙන කිසිම ශාසනයක නැහැ. අනික් ශාසනවල තියෙන්නේ මේ මේ විදිහට කටයුතු කරොත් මරණයන් මැත්තේ සදාකාලික ස්වර්ගයට හෝ අපායට ලක් වෙනවා කියලා ක්‍රමික වැඩ පිළිවෙලක් නැහැ. ඒ නිසා භාවනා ජීවිතයකට නැත්නම් ශාසනයකට මේ වගේ මේ අතරමැදි අවස්ථා හරි වැදගත්. මේවා මේ හිතේ කටපාඩම් කරන මේ භවනා ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්න නෙවෙයි මේවා දෙන්නේ. හරි විදියට භාවනා කරන එක්කනාට පෙරමගහමක් විදියට, මංගල කාරණාවක් විදියට, භද්‍ර කාරණාවක් විදියට, සුබ නිමිත්තක් විදියට පෙන්වනවා. ඉතින් ඒක අත්දකින්න පුළුවන් වෙන්නේ යෙදී කරන කෙනාට විතරයි. පොත් බලපු කෙනාටවත් වෙන ආශිර්වාද ලැබු කෙනෙකුටවත් පින්කම් කරපු කෙනෙකුටවත් නෙවෙයි. ඒ කරපු රුද්ද ඇති කෙනාටමයි. ඉතින් අපි ඊයේ ඒ විදිහට මේ අප්‍රමාද පදය එවනත මේ සතිය පුරුදු කරගෙන යනකොට ඒ සතිය ක්‍රියාවත් කරන්න පුළුවන් ස්ථාන තුනක් මූලික උපදේශ පන්තිය සඳහන් කරලා තියෙනවා පරියන්කේ වාඩි වෙලා අප්‍රමාද වෙන්න ඇති සතිය වඩන හැටි. සක්මන් කරනකොට අප්‍රමාදේ වඩන ඇති සතිය වඩන හැටි. ඊට පස්සේ එදිනදා වැඩ කරනකොට අප්‍රමාදේ වඩන ඇති සතිය වඩන හැටි. ඉතින් මේ විශ්වාසය නැති කෙනා මේ කියන පෙර නිමිත්ත දන්නේ නැති කෙනා ඒ පරියන්කේ ඉන්නකොට කියන විස්තරේ ප්‍රධාන කර්මස්ථානයේ තියෙද්දී අනික් විස්තර ගොඩාක් කතා කරනවා බාධක කරපුවා කරදර කරපුවා හිදිහර කරපුවා ඉතින් ඒ විස්තරය අහනකොට කන බින්දමක් වගේ වේ චෝදනා පත්‍රයක් වගේ යම් දවසක ශාසනය ප්‍රතිෂ්ඨාව ලැබුණා නම් යම් දවසක බොජ්ජංග මට්ටමට ගියා නම් එයා ඒ වார்த்தාව දෙන වෙන විදිහකට මෙච්චර කරදර තියෙද්දි මට මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. මෙච්චර කරදර තිබුණත් මට ඉන්න බව දැනගන්න පුළුවන්. මෙච්චර කරදර තිබුණත් මට හිත විවේක කරගන්න පුළුවන් කියලා කරදර ගැන සටහන් කරන්නේ එව්වට මුල් තැන දීලා නෙවෙයි. ඒක තේමා කරගෙන නෙවෙයි Tamanda මෙච්චර හිලියර කරදර තියේදිත් සතිය මූල කර්මස්ථානේ විවේකේ මේ හිතෙන් ලබන්න පුළුවන් කියලා ඒ කටහඬ ඇහෙනකොටම තේරෙනවා මේ පුද්ගලයාගේ චින්තනයේ වෙනසක් ඇති වෙලා තියෙනවා කියලා. Tamandaත් තේරෙනවා ඇති අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මට හැකි සංඥා වෙවිලා තියෙනවා. එන්නේ ඒකේ තාවුරුවක් ලබලා දෙන්න. මේ වරදිච්ච පරදිච්ච දේවල් කතා කරනවා කියන්නේ මාර පාක්ෂික දෙයක්. කෙලස්. එච්චර කරදර තියෙද්දිත් මට සතිය පිටවන්න පුළුවන්. එච්චර කරදර තියෙද්දිත් මට අරමුණ මූල කර්මස්ථානෙත් එක ඇසුර පාත් ගන්න පුළුවන්. එච්චර කරදර තියෙද්දිත් මගේ හිත වැඩි දුක් කරදර ගන්න නිෂ්කලංක වෙනවා කියන එක ඇහෙනකොට තේරෙනවා කියන කෙනාට තේරෙනවා අහන කෙනාට තේරෙනවා ඒ කෙනා දන්නවා මේ අවුලක් දෙනකොට සාන්තිදායක දේ අහුල ගන්න හැටිත් අනිත් දේවල් කතා නොකර පැත්තකට කරන්න හැටි. ඒ ශාන්තිදායක දේ පැත්තකට දාලා මේ අවුල්ගෙන අවුලන්නයි කතා කරන්නයි නඩු කියන්නයි පටන් ගත්තොත් ඉතින් දිගින් දිගටම දිගින් දිගටම මීවැද්දා මීමැස්සත්ව දිහා කඩනකොට අර මීමැස්සෝ ඇවිල්ලා ඔළුවට කරගෙනවා වගේ මෙයාගේ ඔළුව අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් කමටහන් සුද්ධ කරනකොට ඇහෙන්නේ මේ මීවැද්දන්ගේ ආඬ ආඬ හොගෑමක් විතරයි. කලාතුරකින් කෙනෙක් තමයි තමන්ගේ වார்த்தාව ඉදිරිපත් කරන්නේ මම ඉඳගෙන භාවනා කරනකොට මම ආනාපාන මෙහි භාවනා කරනවා මට ඒක ආස්වාසි මෙහි වැටෙනවා ප්‍රස්වාසි මෙහි වැටෙනවා වැටෙනකොට ඔන්න මට සද්දයක් ඇහෙනවා එතකොට මගේ හිත පිට යනවා ඒත් ටික වේලාවක් ගියාට පස්සේ පිට ගිය බව දැනගෙන එක්ක ආනාපානෙට එනවා ඒ නිසා සද්දේ තියෙද්දිම ආනපන බලන්න පුළුවන් බව මම බැලුවා මම දැක්ක මෙන්න මෙහෙමයි ආනපන දැක්කේ. ශබ්ද නැතිකොට මම කිව්වා දැන් මෙන්න ශබ්ද තියෙනවා. ඉතින් ඒක හරීම සාධනීය උත්තරයක්. ඒක හරීම හිත දනවන හිත උනන්දු කරන ප්‍රකාශයක්. ඉතින් ඒක නිසා යෝගාවචරයා මේ බාධක කරදර සටහන් කරාට සඳහන් කරාට කහරහ මූල කර්මස්ථානයේ විස්තර කරන්න යන දන ආවොත් එතන පේන්න තියෙනවා sannivedanaya ප්‍රධාන හැකි සංඥාව කියන එක. ඒක සමහරකට එන්නෙම නැහැ. මුළු ජීවිතෙටම ඉන්නේ. සමහරලාට කල්පයකට එන එකක් නැහැ. කන පින්දම්මයි. ඒ වගේ කියනවා කතං කති භාවය, ප්‍රපංචකරණය, වාග් බහුල්‍ය. එහෙම නැත්නම් මේ කුණු කන්දල් වලට ගෙවදින ගතිය, ඒව අභිරමණය කරන ගතිය. ඒකට ඉතින් ඇත්තටම එක එක්කෙනෙකුට දොස් කියන්නත් බෑ. මුළු ජනමාධ්‍ය කියලා කියන්නේ මොන කුණු කන්දල ඖෂධ මාධ්‍යයට. ඒක කවදාකවත් චතුරාර්ය සත්‍ය කියලා දෙන්නේ නැහැ. කවදාකවත් විමුක්තියක් ගැන කතා කරන්නේ ආරයට මෙහෙම අසාධාරණ වුණා මෙයාට මෙහෙම අසාධාරණ වුණා ඉතින් අපි අද ජනමාධ්‍යෙන් වෙන් කරන්න බැරි තරම් ඒකේ ඇලී ගලී වාසය කරන නිසා අපි කතා කරන සියල්ලම වගේ සම්ප්‍රාප්ත වලට වැටේ. අහන මිනිහ විතර නරක වෙනවා කියන මනුස්සත් කතා කරන්නේ විසිච්ච මනසකේ කතා කරුවේ නැත්තම් සමාජශීලී නෑ ඒක නිසා මේ කතා කරන ආවේශ වෙලා දොඩවන කෙනෙක් වගේ මේ කරන ජීවිතය තුළ බුද්ධංග ධර්ම පහළ වෙන මට්ටමට නැත්තම් ඊස්මතු වෙන මට්ටමට සතිය වැඩුණා නම් ඒ යෝගාචරය කරන වැඩේට ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරේ විෂම ලෝකේ සමහිත පාවිච්චි කරන්න ගන්න. මෙච්චර කරදර තිබුණත් මට සාන්තිය තියෙන මූල කර්මස්ථානයේ බව දන්නවා. මූල කර්මස්ථානයේ ඉස්සර වෙන ඉස්සර වෙන වෙලාව විතරක් මුල් කරගෙන තමන්ගේ කමටහන් වාතාව දෙන්න. ඒ නිසා මේක මේ පෙර නිමිත්ත පිළිබඳව සාංකාවක් හෝ අසුවිරු ඥාන හෝ චින්තාමේ ඥාන තියෙන එකනා තමන් කමටහන් සුද්ධ කරන වෙලාවේදී කමඨහන් වාර්තාව ඉදිරිපත් කරන ස්වરૂපයේ ප්‍රධාන වෙනසක් ඇති උනේ නැත්තම් ඒව නිකන් වල්පල් කතා ගමේ තොටේ කතා එහෙම නැත්තම් සම්පප්පලාභ බවටපත් වෙනවා හැබැයි මේ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා එයා මේ සම්පප්පලාභ කියන්න ඕන නැවද කියනෝ නෙවෙයි වල්පල් කියන්න ඕනට කියනෝ නෙවෙයි දන්නේ භාවනා කරනකොට සාන්තික දෙන්නේ දෙන්නේ මෙතනයි කියලා දන්නේත් නැහැ ඒ වගේම මේ සාන්තිය විඳින්න නැති කරදර ගැන කතා කරන්න කරන්න කෙලෙස් වැඩෙනවා මාර්ගපාක්ෂික වෙනවා කියලා දන්නේ නැහැ. එතකොට අහන කෙනාගේ චිත්ත නරක වෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් අවංකව ප්‍රකාශ කරනවා. ඉතින් මේකේ වගකීමේ බරපතල කරනවා. මේ විදිහට වැරදි විදිහට වාර්තා කිරීම මේ වැරදි වගකීමේ බරපතලකම 100 100ක්ම ගුරුවරයා බාර ගන්න ඕනේ කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා. ගෝලයට වැරදක් නැහැ. ගෝල භාවනා කරනවා කියනවා කිව්වට මොකද කියන්නෙම වැරදිච්ච කියන්නෙම වැරදිච්ච එතකොට එයා ළඟට කතා කරලා එයාට නැවත නැවත කියලා දීලා මේකෙන් මිදෙත් වෙලා නාශනමගේ මගෙත් වෙලා නාශනක සද්ධර්මෙ නෙමෙයි පාසද්ධර්මෙ උගහ සත්පුරුෂ වැඩ ඒ නිසා කරුණා කළ මූල කර්මස්ථාන ගැන කතා කරා ඒ නිසා මූල කර්මස්ථ මේ කමඨ සුද්ධ කිරීමේ පිළිබඳ උපදෙස් දෙන පත්‍රිකාවක් අපි ඉන්න කාලේ පන්දිතාරාමේ එලි දැක්කා ඒකේ කියලා තියෙනවා තමන්ට භාවනා හරිය තැනින් පටන් ගන්න කතාව. මූල කර්මස්ථානයෙන් පටන් ගන්න. ඒක ඉවර වෙනකොට කියන්න මට මේ මේ කරදර තිබුණා. ඒක රචනයේ අන්තිමට දාන රචනයේ මූලික දේහයට හඳුන්වා දීමට බැරිකම් නැතිකම් කියන්න එපා. ඒක සිංහලේ කියනවා මා මුස්පේන්තුවා. පටන් ගන්නකොටම ලහ ගන්නකොටම මේ කුණු වෙච්ච පරිදිච්ච නරක වෙච්ච ගනුදෙනු කෙරුවොත් යොමු ස්පේත්වා. ඒක නිසා සුබ මංගල ක්‍රමයේ භාවනා කරන්න සුමානයක් භාවනා කරන්න මාධ්‍යයක් භාවනා කරන්න කියලා හරගියක විතරක් කියන්නේ. මෙන්න මේක පුළුවන් නම් පොඩි උන්ට කියලා දෙන්න. දරුවන්ට කියලා දෙන්න වැරදිච්ච කතා කරලා ඇති වැඩක් නැහැ. හරියන දේ කරන්න. ඒක නිසා මේ භාවනා කරනකොට කෙනෙක් මේ කමටහන ඉගෙන ගන්නවා කියන හැටි ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි මුළු ජීවිතේටම ව්‍යාකරණයක් වෙන්න පටන් ගන්නවා. අපි බෞද්ධයෝ අපිට ඕනේ නෑ කාගවත් කුණු කන්දල් අසුරු කරලා කතා කරලා තව කෙනෙක් කෙලස ගන්න. ඒ වෙනුවට අපි දැනගන්න ඕනේ හිත නතර කළ යුතු ക്ഷേම භූමිය කොහෙද? ධර්මච්චිය කොතනද? පිටන්න ඕනේ කොතනද කියලා ඒක ගැන විතරක් කතා කරනවා. ඒක කතා කරන්න තියෙන බොහොම ටිකයි. ඒ විතරක් නෙවෙයි ඒව ධර්මීවා කතා වෙනවා. බල්පල් නෙවෙයි. එහෙම නැතුව කතා කරන්න වෙන දේවල් වල පරිසර දූෂණය වෙනවා, අහන්නගේ කන දූෂණය වෙනවා, තමනු දූෂිත මනසෙන් කතා කරන්නේ. එනිසා භාවනා කරන එකන ඒ සා විසර කෙලස් ප්‍රමාණයක් කපලා තියලා අරමුණු මුදුපත් වෙච්චිලා කතා කරන්න පටන් අරගත්තා. ඊට තේරෙන්න පටන් ගන්නවා නම් මේ මුදුපත් වෙන වෙලාව වැඩි වෙනවා. වෙන අරමුණු හරහා වෙන අරමුණු දකිමි වෙන අරමුණු විනිවිදමි මට මූල කර්මස්ථානයේ ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා කියලා ඒකෙදි පැහැදිලිව මේ පුද්ගලයාගේ ආර්ථික ජීවිතයට බලපානවා සෞඛ්‍ය සම්පන්න භාවයට බලපානවා අනිත් අයත් එක්ක තියෙන ඇසුරට සෞඛ්‍ය සම්පන්න විදිහට බලපානවා කල්යාණ මිත්‍යයන් ඇසුර වැඩි වෙන්න පටන් ගන්නවා යම්තා කුණු කන්දල් බැරි වෙච්ච දේවල් පැරදිච්ච දේවල් කතා කරන්න කරන කල්යාණ මිත්‍රයෝ යාව ප්‍රතික්ෂේප කරනවා ඒ වගේම කතා කරලා ඉවරයක් කරන්නත් බෑ ඒ වගේම ලියන ව්‍යාකරණ ඔක්කොම වැරදි. ඒකම ලියන්න ලියන්න හිත ඇවිස්සනවා. මේ මේ වැද්දා මේ කඩන්න ගිහිල්ලා මේ වැදේ අවශ්‍ය කරනවා. ඒ නිසා මේකේ කලාවක් තියෙනවා. කතා කරන කලාවක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම හැදෙන්න ඕනේ භාවනාවත් එක්ක. ඒ නිසා බණ අහලා විතරක්මදි කියලා කියන ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. වාර්තා කරන්න හැටි දැනගන්න. කිසිම කෙනෙක් හරිතමෙන් පටන් ගන්නෑ. වරද්ද වරද්ද තමයි කරන්නේ. ඒ කාලේ පුරාවට ඒ කුරුණාංශේ මෙයා කෙරේ අනුකම්පාවෙන් බහතෝරන පොඩි දරුවෙකුට උදව් කරන්න ඇසේ කියලා දීලා පාරට වැටෙනකොට ඒ ව්‍යා ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ හරියට කරනවා නම් තමන්ගේ භාවනා 150ක් වැඩිවෙනවා. අපිට තියෙන්නේ මේ බොජ්ජංග මට්ටමට සතිය වඩා ගන්න බැරි අපි මේ කුමක්ද වார்த்தාවට ඇතුල් කළ යුතු කියලා දන්නේ නැහැ. අවුලක්කාව භාවනාවේදී කොතෙන්ද හිත තිබ්බොත්ද මේක නිවෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ වගේම ඒ දෙයට ආපහු යන හැටි දන්නේ නැහැ. ඒක නිසා හැමතැනම ලිං හරන කෙනෙක් වගේ උල්පත තියෙන තැන පැත්තකදීදී ඔය හාර හරන ඉන්නවා. ඉතින් මං හිතන්නේ නෑ මේක බණක් අහලා කමට ආසුද්ධ කරලා පස්සේ ඔක්කොටම උල්පත් හම් වෙයි. ඔක්කොටම පැහැදිලිද හම්බෙයි කියලා කොහොමදත් උල්පත හම්බෙන්නේ සුදු පිළිසකට විතරයි. ඒක වළක්වන්න පුළුවන් දෙයක තෝක න්‍යාය ධර්මයේ. අන්න ඒ පිළිස තේරුම් ගන්න ඕනේ එක චිත්තක්ෂණයක් හරි සතිය පිහිටියා නම් එක මොහොතකට හරි ආස්වාද ප්‍රසවාසයේ වැටුණා නම් එක පීවරක් හරි වැටුණා නම් අන්න එතනින් කතාව පටන් ගන්නවා. ඊට පස්සේ බලන්න තමන්ගේ තියෙන සෑම හැකියාවක්ම යොදලා මේ ආස්වාදස දෙක තුනක් පියවර දෙක තුනක් වශයෙන් බලන්න එතකොට යාට තේරෙනවා සුද්ධ වශයෙන් නම් බලන්න බෑ ටිකක් සද්ද තියෙදි බලතැයි ටිකක් වේදනා තියෙදි බලතැයි ටිකක් හිතවිලි තියෙදි බලතැයි කියලා එනේන වේදනා සද්ද හිතවිලි ටිකක් ඉවසලා ඒ මැද විනිවිදගෙන ආනපන බලන්න පටන් අර ගන්නකොට අපිට ආස්වාස් ප්‍රස්වාසයේ මුලැමැදාක බලනවායි කියන එක අහලා තියෙන කෙනෙකුට නම් හිත පිට යෑමේ මුලැමැදව කියලා එකක් තියෙනවා. අරමුණේ අරමුණ දකින්නකොට මුලැමැදාග දකින්නවා වගේම මේ හිත පිට යනවා කියලා කියන්නේත් ඒ අරමුණ වගේම එකක්. ඒක නාම ධර්මයක්. හිත පිට යෑමේ මුලක් තියෙනවා. හිත පිට යෑමේ මැදක් තියෙනවා. හිත පිට යෑමේ අගක් තියෙනවා. හිත පිට යනවායි කියලා කියන්නේ අරමුණෙන් හිත ගැලවෙනවායි කියන එක. ඉතින් ඒක ඔක්කොලාට හිතමනාප වෙන දෙයක්. ඊට පස්සේ ඒක හිතවිල්ලක් නම් ওই හිතවිල්ල දිගේ හීනමවමව කතන්දර ගොත ගොත සුරංගනා ලෝකෙක ගත කරන. ඊට පස්සේ ආයෙ ගැස්සිලා ඉන්න අරමුණට එනවා. ඒක තමයි අගය. ඉතින් මේක ටික අර අරමුණේ ටික වේලාවක් ඉඳ උත්සාහ කරන එකනට තේරෙන්න පටන් ගන්නවා අරමුණේ ඉන්නකොට අරමුණේ මුලැඳාක බලනවා. අරමුණෙන් පිට ගියාට පස්සේ කොතනින්ද අරමුණෙන් හිත ගැලවුනේ? කොයි වෙලාවේද අරමුණට ආයෙ හිත ආවේ? ආනේ දෙක දැන අවධානය අවබෝධය මේ සතිය වැඩි විපත් වෙන අවස්ථාව. නමං අසතිය පිළිබඳව අවබෝධයක් වෙන වෙලාව. සතියෙන් ඉන්නකොට අසතිය තියෙනවා. හිත පිට යෑම තියෙන හැබැයි ඒක ඉන්ද්‍රිය ධර්මයක් වඩටපත් වෙනකොට හිත පිට යන එක නේචර කනගාටු වෙන්නේ මේක දිහා අරමුණක් දිහා බලා වගේ අරමුණෙන් හිත පිටේ හැම දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරය තමන්ගේ අත්තරද්දට සමාව දෙන ගතියක් තමන්ගේ අත්තරද්දට හිතමනාප ගන්න නැති ගතියක් හිත කරදර ගන්න නැති ගතියක් ටික ටික පුරුදු වෙනවා හිත කරදර ගත්තොත් හිත පිට ගිය ගමන් ආයක බුලමැදක බලන්න හම්බෙන්නේ හිත ඇවිස්සෙනවා ඒක නිසා අවශ්‍ය වෙනවා තමන්ට තමන් අනුකම්පා කරගෙන තමන්ට තමන් අත්තරතර සමාව දෙන ගතිය මේ යෝගාවචරය තුළ නැත්තම් ඇති කරගන්න වෙනවා. තියෙනවා නම් ඒක අගය කරන්න වෙනවා. එහෙම සමාව දීමේ ගතියක් නැත්තම් අපිට කෙලස් කපන්න බෑ. හිත පිටියාමේ මුලමදාක දකින්නත් බෑ. ඔහොස්ස ළඟින් නැසෙන්න බැරුව තරහ තරහ යනවා. ඉතින් මේ තරහ යන කට්ටියට අත්කිලමතාන යෝගී කියලා බුදුරජාණන් වහන්සේ බැහැර කළ යුතු අන්තයක් වෙනවා. තමන්ගේ පුංචි වැරද්දකට සමාව දෙන්නේ නැතුව ඒකට හිත් කරදර ගන්න කෙනා අත්කිලමතාන යෝගී. කිසිම භාවනාවක් කරන්න බෑ කරපු ගමන්ම හිත පිට ගිහිලා ආයේ එන්නෙම නැහැ. යන යන අරමුණේ අභිරමණය කරනවා නම් කාමසුකල්ලිකාන යෝගී. හිත පිට ගියාට කමන්නේ යන්නේන වැඩ පිළිවෙල හොඳට දන්නවනම් අපි අත්කිලමතාන යාවට යන්නේ නැහැ. කාමසුකල්ලිකාන යෝගයට යන්නේ නැහැ. හිත පිට යන එක මගේ දෙයක් නෙමෙයි. මට තියෙන එක බලන එකයි කියලා අරමුණේ හිටියත් සතිය අරමුණෙන් පිට ගියත් ඒක පිළිබඳ අවධානයේ සතිය එන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයට බලපු දේ පිටිපස්ස පැත්ත තමන් ඉස්සර අමුණක බලන්න හිටපු දේ පිටිපස්ස පැත්ත බලන්න හදන වෙනවා වගේ තේරෙන්න පටන් ගන්නවා අරමුණේ gediya පිටින්ම තේරෙනවා ඒක උපමාවකට කියන්නේ මැජික් කාර්යයක් මැජික් එකක් වෙන්නකොට එයා ඉස්සරහා ඉන්න ප්‍රේක්ෂකයන්ගේ පැත්තට තමයි වේදිකා සැරසිලි කරලා තියෙන්නේ. නමුත් පිටිපස්සෙන් ගිහලා බැලුවොත් එයා කරන සේරම ප්‍රෝඩාවල් ටික සේරම ඇස්පෙන්තුන් ටික දැක් ගන්න පුළුවන්. මේ මැජික් කාර්යය කැමති නෑ පිටිපස්සෙන් ඉඳලා බලනවා. ආන්නේ විදිහට මේ සංසිද්ධියක් තියා ඇති වෙනකොට වගේම නැති වෙනකොටත් සතිය තියෙනකොට වගේම සතිය නැති වෙලාවෙදිත් බැලීමේ හැකියාව ඇති වෙන්න අරතෝ ഘോഷය ගුරුවරයා මේක කියලා දෙන ගතිය අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපිට කවදාකවත් මේ සන්තෝෂයෙන් භාවනාවක් කරන්න වෙන්නේ ඉතින් මේ විදිහට ගිහිල්ලා මගේ පුංචි වැරදි තුනට කමන්නේ සීල කැඩලා නැහැ සතිය කැඩලා නැහැ සද්ද තිබුණාට පුළුවන් නේ තව ටිකක් වෙලා ආනපාන බලන්න වේදනාව තිබුණාට පුළුවන් නේ තව ටිකක් වෙලා ආනපාන බලන්න ඉච්ච පිළි ආවට පුළුවන් නේද ටිකක් වෙලා බලන්න කියනකොට තමන්ගේ අත්තරදියට සමාව දෙන ගතියකුත් ඒ ටික ටික වැඩි තියේදී ආනාපාන විනිවිදන ගතිය දක්ුණොත් එයාට අලුතෙන් කියලා දෙන්න ඕනේ එයා අනුන්ගේ වැරදි වලට සමාව දෙන ගතිය ඒත් එක්කම තමන්ගේ වැරදි තියේදී හිතමනාප ගන්න නැතුව කිපෙන්නේ නැතුව අරමුණ සාධනය කරගන්න හොයන කෙනාට තව කෙනෙක්ගේ අත්තරදී මේ භාවනාවේ නෙවෙයි ඕන තැනක තියෙන අත්තරදී වලට මේ සමාව දීමේ ගතිය එහෙම නැත්නම් ඒක බාර ගන්න පුළුවන් ගතිය ආවොත් එකෙක් භාවනා කරනවා නම් එක gedරක ඒ මිනිස්සයා නිසා gedර සාමය තියෙන පටන් ගන්නවා එක්කෙනෙක් භාවනා කරනවා නම් කන්තෝරුවක ඒ මුළු කන්තෝරුවේම සාමය ඉන්න පටන් ගන්නවා බස් එකේ යනකොට බස් එකේ ඉන්න මගීන් අතර එක්කෙනෙක් සතිය වඩනවා නම් අවුල් වෙන්න තියෙන අඩුව නැති වෙනවා නිසා මේ සතිය මේ මට්ටමට ගියාම දියුණු වෙනකොට ඒක වාහනයක shock absorber එක වගේ එන කම්පන චංචල සියල්ලම උරාගෙන කාටවත් කරදර වෙන්න දෙන්නේ නැතුව ධර්ම ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක අපේ සංස්කෘතියට ඉතාම වැදගත් දෙයක්. මේ එන කරදර දරාගෙන අනුන්ට ඒකට අවුල් කරන්නේ නැතුව තමයි ඒතිෙදිත් සත්‍යමත් වෙන්න උත්සාහ කරන කෙනාට විතරයි ඉතිහාසයක් තියෙනවා. ඒගොල්ලෝ තමයි ඉතිහාසය වෙනස් කරන්නේ. මෙලොව සාසනීය ලෝකයේ හැමදාම ඉතිහාසය වෙනස් කරලා තියෙන මේ ඉවසීමේ ශක්තිය තියෙන කෙනා. අපේ වෙනස අපි මේ කරන්නේ ශාසනයක් වෙන්නේ. මේ කරන්නේ නිවනක් වෙන්නේ. අපි මේ කරන්නේ සත්‍යයක් වෙන්නේ. අපිට බුදුහාමුදුරේට ඕන තරම් ස්තුති කරලා තියෙනවා. ඒ නිසා මේ ඉවසීමේ ශක්තිය ඒ වගේම අරමුණේ ටිකක් ඔය 100 100ක්ම නැති වුණාට අරේ මේ ටිකක් කලවම් වෙලා තියේදී අරමුණ බලන්න පුළුවන් ගැතියක් තියේදී ඉස්සරහට යන්න ගත්තොත් ප්‍රධාන වශයෙන් යෝගාවචර තේරෙන්න පටන් ගන්නවා අරමුණක වැඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්වේ වැඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්ව වෙනස් කරන්න හිතිච්ච ගමන් දඟලන්නේ නැතුව මේක කරගෙන කරගෙන යනකොට ඒ කෙනාට තේරෙනවා මේ සතිය ගුණාංග දෙකක් තියෙනවා එකක් තමයි ප්‍රමාණ වශයෙන් සතිය වැඩෙන්න ඕනේ මූණ දීලා ඉන්න පුළුවන් වෙලාව වැඩි වෙනවා. ඉස්සර ආනපන තුන හතක් බලන්න පුළුවන් දැන් පහක් හයක් බලන්න පුළුවන්. ඒක උඩ සතිය වැඩෙනවා. දෙපැත්තක් තියෙනවා සතිය ගුණාත්මය බලන ආනාපාන විස්තර කැඳේ කල වේරුවා වගේ කියන්න පුළුවන්. මේ දෙකම හරි වැදගත් යෝගාවචරයේ ප්‍රගමණයට. ඒක නිසා ඒ දෙක අතර සම්බන්ධකම් තියෙනවා. වැඩි වේලාවක් යම් අරමුණක් ඇසුරු කළොත් ඒ අරමුණ පිළිබඳ වැඩි තොරතුරු ප්‍රමාණයක් වාර්තා කරන්න පුළුවන්. අරමුණ යන්නේන එකක් නම් අපිට තොරතුරු වාර්තා කරන්න බෑ. ඒ නිසා යෝගාවචරය ඉස්සරහට යන්න යන්න අරමුණේ ඕජාව, අරමුණේ ධර්ම රසය, නැත්නම් අරමුණේ ධාතු පිළිබඳ හැඟීම වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් වාර්තාවට ඇතුල් වෙනවා නම් ඒ පැහැදිලිව පේන යෝගාවචරගේ සතිය ගුණාත්මක වශයෙන් කිඳා බැහිම වැඩි කරන විස්තර හරි ඕජා සහිතයි. ණයටගත් එකක්වත් පොතින්ගත් එකක්වත් සම්මුත වචන නෙවෙයි පාවිච්චි කරන්නේ Taman අත්දකින්න දේ. ඉතින් මෙතෙන්ට ගන්න හරි අමාරුයි උගත් මිනිස්සු. උගත් මිනිස්සු සම්මත වචන දාගන්න. බලාපොරොත්තු වෙච්ච දේවල් මේකට දාන්න. හිතුව පැතුව දේවල් දාගත්තම හරි අවුලයි. ඉතින් ඒක නිසා හැම උගතෙක්ම වරද්ද ගන්නවා කියන්න බෑ. නමුත් මේ උගත්තම පැත්තක තියලා අත්දකින්න දේ නැත්තම් ප්‍රත්‍යක්ෂ කරන දේ ඉදිරිපත් කරන්න ගත්තොත් අපි ඔක්කොම ඉන්නේ මොන්ටිසෝරි පන්තියේ. එක්කෙනෙකුටවත් බෑ අපි දන්නවා මම ලොක්කා මම වැඩිවක් වෙලා තියෙනවා කියන්නේ මොකද අද කොච්චර භාවනා දියුණුවත් හෙට බිඳුවටම ඉන්න පුළුවන්. භාවනා කියන්නේ එහෙම අනිත්‍යයට ලක් වෙන දෙයක්. නමුත් මේ ඒ පහළ බාලාංශය පිළිගන්න කැමැති ආධුනික බව පිළිගන්න කැමැති කෙනාට වැටෙන හැම වෙලාවකම තමන්ගේ ක්‍රම සහ විදි අත්දකින් අත්දා බලන ක්‍රමයක් යනවා. මෙන්න මේ විදිහට ඉස්සරහට යෝගාවචරය දිකට යනවනම් ඒ යෝගාවචරය හුඟක් වාර්තා කරන පටන් අර ගන්නවා. නැත්තම් යාගේ කටින් කියවෙන උගුරට හොරහා පිට ගිය හිත නැවත අරමුණට ගැනීමේ ප්‍රයත්නය. සද්දයක් ඇවිල්ලා හිත පිට ගියා. යද්ද ටිකෙත් කලබල වෙලා තරහ ගිහිල්ලා ආය මූල කර්මස්ථාන දෙන්නේ හැටි. වේදනාවකට ගිහිල්ලා මූල කර්මස්ථාන දෙන්නේ හැටි. හිතවිල්ලකට ගිහිල්ලා මූල කර්මස්ථාන දෙන්නේ හැටි. ඉතින් මේකේ මේ නැවත මූල කර්මස්ථානට එන ගතිය වැඩියෙන් සිද්ධ වෙන්නේ සක්මනේ පරියන්කයට වැඩියි. නිසා සක්මන් කරන එකට හුඟක් තනවාඩන තියෙන අවස්ථාව වැඩි. කොච්චර දෝ හිත පිට යනවා. නමුත් පය තියෙන එක බොහොම සැරපරසෝ තේරෙන හුස්ම වගේ නෙවෙයිනේ. එතකොට ආය මූල කර්මත්තානේ ඉන්න පුළුවන් ශක්තිය වැඩි වෙන්න පටන් අරගත්තා නම් ඒක යෝගාවචරය වැරද්දක් විදිහට බාරගත්තොත් අයෝනිසමංචකාරී කියලා කියනවා. ඒ හිත පිට යන්නත් බෑ හිත ගියට පස්සේ ආපහු ගන්න මේ විදිය කරකර ඉන්න බෑ මට කොහොම හරි එක දිගටම අරමුණේ ඉන්න ඕනේ මම කොහොම හරි දකමන්න ඕනේ කිව්වොත් දැඩි දරත ගතියක්. දැඩි දැවිලි දැවිලි හිතට එනවා. ආපහු එන ගමන අරමුණට නැවත එන ගමන හොයන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට ඕනම කෙනෙක් මොන තරම් කෙලෙසුවත් එයා දන්නවා ආපහු Tamange ආරක්ෂක භූමිට එන්නේ නැහැ. මේක තමයි සරුවචනස අපට දෙන දෑවැද්ද. මේ ලෝකේ ඉන්න අපට කොයි කරදරෙද වෙන්න බැරි කියලා දෙයක් ඇත්තේ නැහැ. නමුත් එතන ඉඳගෙන වෙච්ච කරදරේ ගැන අඬව ගන්නවා වෙනුවට විලාප දෙනවා වෙනුවට ආපහු ඉන්න තැනට ඉන්න පාර දන්නවනම් එයා වටන්න මාරයට නැහැ. කොහොමඩක්වත් වටන්න බෑ. ඉතින් මේ ගතිය වැඩියෙන් අත්දකින්නේ සක්මණේ අවාසනාවකට මේ ලංකාවගේ රටවල් වල මේ සක්මණ නොසලකා ඉන්න පටන් ගත්තා. සක්මන් භාවනාව අපෙන් ගිලි වුණා. ඊට පස්සේ කොච්චර භාවනා කරත් අපි හරිය වෙලාවට සතුටු වුණාට කැඩුනට පස්සේ හුඟක් කනගාට වෙනවා හදාගන්න හැටි දන්නේ නැහැ. ඒක නිසා මේ විපස්සනා භාවනාවේදී සක්මන් භාවනා ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම වැදගත් ප්‍රායෝගික මනුස්සයෙක් වටිනාකම දන්නවා සමතයට සමාධියට ගරු කරන එකන එච්චර සතියක් සමාධියක් ලැබෙන්නේ නැහැ කියලා සක්මනේ පුංචි කළ සලකනවා. ඒ නිසා භාවනා ඉස්සරහට යනකොට සක්මණට පරියන්කට සම තත්ත්වය හෝ තිබුණට වැඩිය සක්මණට වෙලා දෙන කෙනාට ඉඳ ගන්නම ලැබුණ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ලදලද වෙලාවේ සක්මන් කළා. සක්මන් මනුවක්ම නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. කඩේ යන වෙලාවේ, නාන්න යන වෙලාවේ, දානෙට කැමට යන වෙලාවේ කිට්ටු කරගත්තොත් එදිනදා වැඩවලට මේකෙන් ගන්න තියෙන ආදර්ශ මේකෙන් ලැබෙන පෙරවුරුවත් වැඩියි. ඉතින් ඒක නිසා අද මේ අපි ගත කරන කාර්ය බහුල ජීවිතයක් වගේ තැනකදී අපිට ඕනම භාවනා ශාලා ඕනම ඉඳගෙන ඉන්න පැය ගණන් හම්බ වෙන්නේ නැහැ. අපේ ජීවිතේ බොහොම කලබලකාරී. අන්න එහෙම කෙනා මේ අවස්ථාවේ හැටියට සමාධි ඉස්සර කරන්නේ නැතුව පරියන්කේ ඉස්සර කරන්නේ නැතුව සතිය ඉස්සර කරලා සක්මනේ ඉස්සර කරගෙන යනවනම් අපිට මේ විදිහට පැහැදිලිව පැය ගණන් භාවනා සඳහා යොදවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වාර්තාවක් කරනකොට නැවත අරමුණට පැමිණීම නැත්නම් බාධා තියෙද්දිත් අරමුණ දැක ගන්න පුළුවන් ගතිය විනිවිද දකින්න ගතිය හරහා දකින්න ගතිය වැඩි කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට යෝගාවචරයේ ඥානයේ ප්‍රනීත ගතිය විනිවිදන ගතිය වැඩි වෙනවා ඒක සද්ධාවටත් බලපානවා, වීර්යයටත් බලපානවා, සතියටත් බලපානවා, සමාධියටත් බලපානවා, ප්‍රඥාවටත් බලපානවා. මේ යෝගාචර ප්‍රායෝගික කෙනෙක් වෙන්න බලනවා. නැතිකම් බැරිකම් අඩුපාඩුකම් කරන කතා කරන්නේ ලදලද වෙලාවේ සතිය පිහිටීම පටන් ගන්නතර පස්සේ තමන්ට ලැබිලා තියෙන ජීවන රටාවේ හැටියට ඉන්න පරිසරයේ හැටියට සතිය තමයි අපට නෙමෙයි නැත්නම් වාසියට හරවා ගැනීම අරියාදුවට තිබුණේක වාසියට හරවා ගැනීම මේ දක්ෂ කලාව දන්නවනම් ඒ ශිල්පේ අරියාදුවට තියෙන දේ වාසියට හරවා ගැනීම ශිල්පය ගෑනුන්ට වැඩියෙන් තියෙනවා පිරිමින්ට අඩුවෙන් තියෙනවා කියලා එකක් නැහැ. පිරිමින්ට වැඩියෙන් තියෙනවා ගෑනුන්ට අඩුවෙන් තියෙන දෙයක් නැහැ. ඒක ගෑනු පිරිමි කමේ නන්දක් පැවතිලා නැහැ. ඒ විතරක් නෙමෙයි වයසට අයටයි මැදහත් අයටයි ළමයින්ටයි ගත්තොත් කොයි කෙනාද දක්ෂ කියන එකේ වයසේ බලපෑමක් නැහැ. පැවිදි විච්ඡයද නැති අද කියලා බලපෑමකුත් නැහැ. බෞද්ධ බෞද්ධ බලපෑමකුත් නැහැ. ඒක නිසා Taman මේ අරක නිසා බෑ මේක නිසා බෑ කියන ගතිය වෙනුවට ඒ හැකි සංඥාව ඇවිල්ලා මේ සතිය ලතලද වෙලාවේ දිනු කරන්න පටන් අර ගන්නකොට වැරද්දක ඉඳලා නිවැරදි තැනට පැමිණීමේ පෙත කාට හරි භාවනා කර්මස්ථානයේ වාස්තාවට ඇතුල් කරන්න හිතුණා නම් ඇතුල් කරා නම් සාර්ථක වුණා නම් එයා පැහැදිලි කඩේමක් පැනලා ඉන්නවා. වැරදිචිව කරන ගනුදෙනු කරන එක නෙමෙයි මේ කතා කරන්නේ. වැරදිච්ච තැන සිට නැවත Taman ගෙදෙට්ට පාර හොයා ගන්න හැටි. අරමුණට පාර හොයා ගන්න හැටි. සතියට පාර හොයා ගන්න හැටි දන්නවනම් ඒක ඉස්මතු කරන්න දන්නවනම් ඒක කියන්න පුළුවන් නම් ඒක කියවන වටිනාම දේ කියලා දන්නවනම් ඒ මනුස්සයා තුළ මේ හැකි සංඥාවේ ඉදිරි ගමනක් සිද්ධ වෙනවා. ඒක නිසා ඒ මට්ටමට එනකොට එයාගේ සතිය, ඒ සතිපට්ඨාන සතිය සතිය ඉන්ද්‍රිය මට්ටමට ගිහිල්ලා සති බලයක් බවට අතුයිති වීදී වැඩෙන පටන් ගන්නවා. කියන්නේ එයා දන්නවා මේ සාමාන්‍ය සති මාත්‍රාව එච්චර සෙල්ලක්කාර වැඩ ගන්න බෑ. මේ සති මාත්‍රාවේ එහෙම යොද යොදා විවිධ දුෂ්කරතා හරහා දැඩි කරනකොට එයා විවිධාංගීකරණය වෙන්න පටන් ගන්නවා. අතු විචි පිටි වැඩෙනවා. වැඩෙනකොට තේරෙනවා වෙනදා සතිය පිටවන්න බෑ කියන තැන්වල විස්තර හොයා ගන්න පුළුවන් වැඩි සතිමත් වෙන්න පුළුවන් ගතිය. එතකොට ඒ සති බලයක් කියන්නේ සති බොජ්ජංගයක් බාටපත් වෙන නිසා සති බලයක් බාටපත් වෙනවා. ඒ සති බලයේදී ඒ පුද්ගලයා ප්‍රමාදයේ වැටුණයි කියලා පශ්චාත්තාප නොවීමේ කලාවක් තියෙනවා. අත්වැරදුනා, වැරදුනා, පෙරදුනායි කියලා පශ්චාත්තාප නොවී සිටීමේ කලාවක් බුදුජානක සත්‍ය දායද කරනවා. සීළු මාරියන් වහන්සේලා දායද කරනවා. වැරදිච්ච දෙයට පශ්චාත්තාප වීම සුද්ධ අකුසලයක්. සුද්ධ නීවරණයක්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ පිළියම් කරගන්න වෙලාවකුත් නැහැ. විච්ඡ දෙයට පශ්චාත්තාප නොවි ඊගාට කළ යුතු දේ කල්පනා කරන්න පුළුවන් නම් එයා පැහැදිලි නායකත්වයක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් පරිපාලන දක්ෂකමක් තියෙන කෙනෙක්. මායයට අහුවෙන්නේ නැතුව වැඩ කරන්න දන්න කෙනෙක්. ආ මේ මට්ටමට කෙනෙක් මේ කරදර හැම එකක තියෙන ඒක නැවතත් Taman හිටපු පිසුත්තන්ට නැවත යෑම භාවනාවෙන් වෙන එකක්ද ජම්මෙන් වෙන එකක්ද කියන එකට උත්තර නැහැ. ඒක භාවනා කරලා ගන්න මැනේජ්මන්ට් ටෙක්නික් එකක්ද එහෙම නැත්නම් මේ මිනිස්සු ඉපදෙනකොටම ගినాපු එකක්ද කියන එක තාම ප්‍රශ්නයක්. ඉතින් අර ඒක ඇති කරන්න බැරි කෙනාට වැරදිච්ච තැනදී ආපහු Taman ඉන්න තැනට යන්න බැරි කෙනාට කොච්චර උගන්වන්න හැදුවත් ගලක වැපුරු ආවාගේ කවදාකවත් කණු කැපෙන්නෙත් නැහැ අංකුරයක් වෙන්නෙත් නැහැ පැලවෙන්නෙත් නැහැ අතු මල් විහිදෙන්නෙත් නැහැ. මොකද අර ජම්මේම මේක ගෙනාවු පින් ඇත්තට ඥානගත වෙච්ච මේ ශක්තිය තියෙන එකනට බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා. වරදින එක ගැන ගණන් ගන්න වෙන්න එපා. නැවත ඇවිල්ලා හදාගන්න එක බලපන්. ඒකයි manussකම කියන්නේ. ඒකයි සති බලය කියලා කියන්නේ. මෙන්න මේ සති බලය උනන්දු කරලා අවශ්‍යගත්තේ නැත්නම් ලත්තනම ලොක් වෙලා මැරලා. වැඩ ගන්න ගන්න කන ගන්න. වැඩ ගන්න ගන්න ගන්න අන්නරේ හිටිනවා. අන්නේ පන්නරේ දෙන්න තමයි ආර්යයන් වහන්සේලා සර්වජන් වහන්සේ ඒ අයට ධෛර්යය දෙන්නේ. ඒක ඔක්කොටම හරින් දෙයක් නෙමෙයි. මම කියන්නේ මේ කට්ටියක් කාලා කන්නේ කට්ටියක් වාසනාවන්තයි කියලා. අනික කට්ටිය මේ සංසාරේ එහෙම පෙරම්පර පුරා ගිහිල්ලා දවසක තේරුම් ගන්නක භාවනාවෙන්ම කරන එකක් නෙවෙයි ප්‍රශ්න දිහා බලන ආකල්පමේ වෙනසෙන් ඇති කරන්න ඕන. එහෙම නැත්නම් යෝනිසමනස්කාරයෙන් කරන්න ඕන. සම්මා දිට්ඨිය කරන්න ඕනේ වැරදුණයි කියලා ඉෂාත බඳගෙන අඬනවනම් නැවත හදාගන්න තියෙන ඉඩ අඩුයි. ඒ වෙනුවට හිත කරදර ගන්න නැතුව මොලේ යොදලා බැලුවොත් ඊ ගාවට කළ යුතු දේ අනිවාර්යයෙන්ම අවුලටපත් වෙච්ච කෙනාට වැඩිය නිර්වුල් ප්‍රශ්න දිහා බලන එකනට නැවත හිතපු තැනට පැමිණීමේ ශක්තිය ලැබෙනවා. මෙන්න මේක සමහර විටක බෝ වෙන ලෙඩක් විදියට කල්යාණ මිත්‍රන් ඇසුරු කිරීමේදී දැක ගන්නවා. ඒ කල්යාණ මිත්‍යයන් මේ උරදීලා යදී මේ මෙහෙවරක් කරන්නේ තමන් කරායන සියලු කරදර වලට හිත් කරදර අරගෙන නෙමෙයි. ඒව අමතක කරලා. ඒව ඇහුනට නෑ වුණා වගේ ඉඳලා. ඒව දැක්කට නොදැක්කා වගේ ඉඳලා. ඒවට ක්‍රියා කරන්න පුළුවන් වුණාට කොරෙක් වගේ ඉඳලා. ඒක ඉස්සරහා මිනිහක් වගේ වෙලා. එතකොට අර හැඟුම් බර කෙනා අයියෝ බීරි ඇලියට වේනා ගායනා කරා වගේ මොනවා කිව්වත් ගණන් ගන්නෑ කියලා අසත්පුරුෂයත් අසත්පුරුෂෙක් විදිහට දකිනවා. නමුත් මේ ගුණය දියුණු කරන්න හදන කෙනාට නම් තේරෙනවා සුළු වුණාට ඒ ගුණයේ සහිත සත්පුරුෂය සමාජයේ ජීවත් ඒ ඒ සත්පුරුෂයන් එක්ක ඇසුරු කරනකොට ඒක බෝ වෙන ලෙඩක් වගේ පිඤ්ඤති කෙනාට සුතමේ ඥාන සිල් කෙනාට සාකච්ඡා ඥාන සිල් කෙනාට මේක තේරෙන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය ලෝකයා ගණන් ගන්න නෝන්ජල්කමක් විදියට. සාමාන්‍ය ලෝකයා මේක ගණන් ගන්න බය ආදු ගතියක් විදියට. මේ ප්‍රශ්නයක් ආවට ගණන් ගන්න නැතුව නිකන් ඉන්නවා කියලා. නමුත් ඒක ලේසි වැඩක් නෙමෙයි. මේක ඉච්චර මේ හිතල බල්ල කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කලපුරුද්දෙන්, දැකපුරුද්දෙන්, අහපුරුද්දෙන් පුරුදු කරලා ගන්න එක. මෙන්න මේකට පෝෂණය කරනකොට මේ ගන්ති මේ ගුණයට මේ ගතියට තමයි කිට්ටු අන්තය ඉබේම හැලෙන්න පටන් ගන්නවා. ඒගොල්ලන් තේරෙන පටන් ගන්න මේ මනසට කිව්වට මොනවද ගණන් ගන්නෑ. මේ මනස මේ බලන්නේ වෙනම කෝණයකට. ඉතින් මේ සත්පුරුෂෝ නම් ලං වෙනවා. අසත්පුරුෂෝ වෙන් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අසත්පුරුෂයන් අයින් කරන්නේ නැතුව කවදාකවත් සත්පුරුෂයෙකුට තමන්ගේ චිත්ත ප්‍රවෘත්තියට ඇතුළෙන්න ඉඩ නැහැ. අපි පුරුදු අසත්පුරුෂයෝ ඇසුර එහෙමම තියෙනවා නම් කිසිම සත්පුරුෂයෙක් මෙතෙන්නේ එකක් නැහැ. ඒ නිසා අපි ප්‍රයෝග ඥාන වැඩ කරන්න ඕනේ. පුළුවන් තරම් කාලසටහනක් හදාගන්න මේ මොන ප්‍රශ්න තිබුණත් මම මේ වෙලාවේ භාවනා කරනවා ඉඳ ගන්නවා සක්මන් කරන නිසා කවුරු ආවත් මට කරන්න දෙයක් නැහැ කියලා තමන්ට පිටකොන්දක් දිනචරියාවක් කාලසටහනක් හදාගන්න බැරි නම් හැම පිස්සෙත් පියාට එක්කම උතෙන් ඇදගෙන වැඩ. ඒ නිති අභ්‍යාසය නැතිකම නිසා. ඒ නිසා ඒ හැම කෙනාගේ ප්‍රශ්න උත්තර දෙන එක නෙවෙයි තියෙන්නේ. මම මගේ ප්‍රශ්න විසඳගන්න ඕනේ කියලා නිත්‍ය අභ්‍යාසයකට යන්න පුළුවන් නම් මතක තියාගන්න ඒක මේ ජීවිතයේ දක්ෂකමක් නෙවෙයි පෙර පිනක්. ඒක පෙරගෙන ආපු පිනක්. ඒ වගේම මේ හැම කෙනාගේම කන බින්දන් අහහ ඔක්කොටම උත්තර දීලා මේක කරන්න ගත්තොත් අපිට තියා සරුවච්චන් වහන්සේවත් කරන්න බෑ. කවදාකවත් ඉවර කරන්න බෑ. හැමදාම මේ අපේ අසල් රැසියන්ගේ වැඩේ ඒගොල්ලන්ගේ කුණු බාල්දිය පිරිච්චාම ඒ ටික කරන අපේ කුණු බාල්දියට දාන්න. ඉතින් අපේ එක කිලෝරක් නෑ පිරෙන. ඒක නිසා කුණු බාල්දිය තියෙන තැන ලොක් කරලා තියන්න. උඹලා කුණු දෙන උඹලා දාගන්න ඉන්න. මේ මගේත් කුණු තියෙනවා මටත් කරගන්න තියෙනවා කියලා. ඒකකොට Tamanට මේ කල්යාණ මිත්‍රයෝ එහෙම නැත්නම් සත්පුරුෂයන්ගේ ඇසුර වැඩි වෙලා අසත්පුරුෂයන් මේ හැලෙන හැලිල්ල සාමාන්‍ය ගෙවල් දොරවල ඉන්න අයට හරීම අමාරුයි කරන්නේ. ඒගොල්ලෝ මේ පිරිස නලවන්න, පිනවන්න, වැඩ කරන්න පටන් අරගත්තාම කල්යාණ මිත්‍යයි ගේම කැපිලා යනවා. ඒ නිසා එතන ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. අන්න ඒ කැපකිරීම කරන්නේ මොකද්ද? මේ කරදර කංකටළු ආවට හිතනවක් කරගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඊගාට කරන්න තියෙන දේ. ඔය අපෙන් කොටතරක දෝරකම් බලාපොරොත්තු වෙන හුඟ දෙනෙකුට ඕනේ මේ කොරස් කටේවත් අත දාගන්න බැරුව තක්කු මුක්කු වෙලා වැඩ කරන්න. ඒ තක්කු මුක්කු වුණාට කවදාකවත් උත්තර ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නේ දිහා හොඳට බලලා විවේකීව කටයුතු කරනකොට කලබලකාරී විවේම හැදෙනවා. ඉතින් ඒක සමහර විටක මේ න්‍යායෙන් හිතනකොට හිතන්න බලන්න මේ පැවිදි අයට මේක ලේසි කියලා. පැවිදි අයට එහෙම කරදර අඩුයි කියලා කිසිම අඩුවක් නැහැ. කිසිසේත්ම අඩුවක් නැහැ. පැවිද්දෝ කියලා කියන්නේ ගිහියන්ගේ කුණු බාල්දියක් කියලා කියනවා. ගිහියන්ගේ තියෙන සෑම කරදරයක්ම දාන ටිකක් දීලා පැයක් විතර කතා කරලා තියෙන තේරම ඔළුවේ දාලා යනවා. ඒක නැත්නම් ඕනේ ආධාරයක් කරලා මේ කුණු ටික දාලා යන එක තමයි කරන්නේ. ඒ දසම මම මේ පිටරට ඉන්නකොට එක හාමුදුර කෙනෙක් ගාවට ඇවිල්ලා ඒ මහත්යේ කන බින්දන් කියවනවා. ස්වාමීන් වහන්සේ මේ පාතකම ඔබ හොඳම දායි ගානනේ මේ මගේ ගෑණි. මෙහෙමයි මට කෙරුවේ. ඇයි කියන්නේ නැත්තේ ඔබ වහන්සේ මම අම්මන්ගේ මෙහෙම කරන්න එපයි කියලා. කියලා කියලා කියවනවා කියවනවා කියවනවා මම කාමරේ ඉඳගෙන අහගෙන. ඒ සිවුරනට පස්සේ ඒකක් හදන වාවේ මම එතෙන් ගිහිල්ලා මම ඇහුවා ඒ ස්වාමීන් වහන්සේගෙන්. ස්වාමීන් වහන්සේට නිතරම මේ වගේ අනුගේ කුරු කුඩල් ගෙනලා දානවාද කියන්නේ. ආයෙත් මම එච්චර වහන්න යන්නේ නැහැ. කලාතුරකින් අහනවා කියන්නේ. ඊට පස්සේ මං කව සාන්ති මේවා ඇහිල්ලෙන් ඔබ වහන්සේගේ සෞඛ්‍යයට කොච්චර හානි කරද කියලා ඔබ වහන්සේ දන්නවද කියලා. ඒක එක්කන ඔබ මොකන්දල් අහන්න ගත්තාම heart attack ආය කතා දෙකක් නැහැ. ඊට පස්සේ මං දන්නවා කියලා. මං කව අභියෝග කරන මම ඔබ වහන්සේට මට විරිමන් සාන්ති. <clears throat> මම ඔබ වහන්සේට අභියෝග කරනවා ඔය අනුගේ කන පින්නම් අහන මනුස්සයාට එන දුක් එයාගේ සෞඛ්‍ය නැසන. ඒ නිසා ඔබ වහන්සේලා මේ ලොකු සේවයක් කරන අයෝ නිසා ඔබ වහන්සේ කාලේ තියෙන්න මේ ත්‍රිවිධරත්නය. න්‍යාසතුන් මන් දන්නවා. මම කොහොමද දන්නේ කියලා. බටහිර රටවල් වල කරලා තියනවලු සමාජයේ ගවේෂණයක් මේ කවුන්සලින් කරන්නේ එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝසියේෂන් වලට මේ සෞඛ්‍ය මානසික සෞඛ්‍යයට කවුන්සලින් කරනලු වැඩිම සීලිනසලයි සීදී නසා ගන්න නතර වෘත්තියේ වශයෙන් වැඩියෙන්ම සීදී නසංගන්නේ අනුගේ කන පින්දම් වලට අහුන් දෙන කට්ටිය. මේ ජීවත් වෙන වැඩක් නෑ. උදේ ඉඳලා හැන්ද වෙනකම් කට්ටියක වැඩි ඇවිල්ලා මේ කුණු බල්දෙටම වක් කරනවා. ලංකාවේ දැකලා තියෙනවා heart attack වැඩියෙන්ම තියෙන කර්මස්ථානාචාර්යවරුන්ට. මොකද හැම කෙනාම ඔක්කොම කුණු ටික එකතු කරගෙන යන්නේ එතෙන්ද ගිහිල්ලා කියනවා අනේ මගේ කටත් හැමකට අනේ මගේ කටත් හැම දෙන්න වක් කරන්න බලන්න. ඉතින් එතකොට ඒ කෙනා දන්නේ නැත්නම් සීමාව ඔය එන කට්ටියට බ්‍රේක් නැහැ ක්ලච් නැහැ. කඩාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා හිතන්න එපා මේ ගී ගෙදර විතරයි මේ කුණු කන්දල් කන පින්දම් සම්බප්පලාට තියෙන්නේ. අරණ්‍ය වලටත් තියෙනවා. මේවට කියන්නේ විෂ විදපු ඊතල කියලා. විෂ බැඳපු ඊතල කොහේ හිටියත් එවන්න පුළුවන්. ඈත ඉඳලා SMS කරන්න පුළුවන්, email කරන්න පුළුවන්, ලියුම් යවන්න පුළුවන්, ටෙලිෆෝන් කරන්න පුළුවන්, ජනමාධ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න මේ ඔක්කොම දාගන්න එකයි කරන්නේ. ඉතින් මෙහෙම ගනුදෙනුවක් නැතුවත් ගොඩ එන්නත් බෑ. දන්නේ නැති කෙනාට දන්න කෙනා කියලා දෙන්නේ. ඉතින් එතකොට කියලා දෙනවා මෙන්න මූලික උපදේශ ටික. මට යමක් කියනවනම් මෙන්න මේ ක්‍රමයට කියපන්. එතකොට මම බාර ගන්නවා එහෙම නැහෙනේ. මට මට අරන් කන් දෙන්න බෑ. ඒ ඒ ඒ පාඩම මට හම්බුනේ ගුරුම ගියාට පස්සේ. මම මේ ළඟදී තාමත්ම වැදගත්. කාරණා කේසාන්ත යෝජනා කරා ස්වාමීනාථීනේ බොහොම මෝරච්ච මට්ටමක රටක් නියෝජනය කරන්න පුළුවන් මට්ටමක මට කරුණා කළා මෙන්න මේක සම්බන්ධව කතා කරන්න ඉඩක් දෙන්න මාත් එක්ක තව දෙතුන් දෙනෙක් එනවායි කියලා. කාරණා මොකුත් නැහැ. යෝගාවචරයවත් මම කතා කරනවා කියලා භාවනා කරන්න කෙනෙක් එකමද කිසිම කතාවක් නැහැ. ඒක කතා කරනවා නම් භාවනා ගැන කතා කරපො නැත්නම් ඕනේ නැහැ. භාවනා කරන්නම්ගේ දුක් කරදර නම් මම බාර ගන්න කැමතියි. නමුත් ලෝකේදී ආ බලනකොට උගව දෙනකොට තියෙන මේ භාවනා මූල කර්මස්ථානය ගැන ප්‍රශ්න නෙවෙයි. මේ අතුරු ප්‍රශ්න ඒව ඉවරයක් නැහැ. හදාපත් ඉවරයි. නිසා තමන්ම දැනගන්න ඕනේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට තමන්ට වාසියක් අතවාසියක් ලැබෙන්නේ තමන්ගේ මූල කර්මස්ථානය පිළිබඳ විස්තර ඉදිරිපත් කරපු ප්‍රමාණයට තමයි. ඒකට එන බාධා ප්‍රමාණයට කතා කරනවා නම් ওই ලියුම ගිහින් මාරයට දෙන්න. මොකද ඒක මාර පාක්ෂිකයි. බුදුහාමුදුරණ දෙනවා නම් දෙන්න හරිය තැනින් පටන් අරගෙන මූල කර්මස්ථානය පිළිබඳ තොරතුරු. ඉතින් මේක හොඳ ලස්සන පෙරහනක්. අකින් දෙන්නෙක් එක්ක සම්බන්ධයේදී හෝ තමන් තමන්ගේ හිතත් එක්ක කතා තමන් ලියුමක් ලියනකොට බලන්න මම මේ ලියන්නේ සාධනීය දෙයක්ද? අහපු කෙනෙකුට දුඥාන සඳහන් කරනවා සත්‍යතෝ තේතතෝ අත්ථතෝ අත්ථ සංහිතෝ පියමනාපදෝ මේ වෙච්චදී ඇත්ත දෙයක් වෙනවා. ඒක ඇත්ත හැටියෙන් කියන්න ඕනේ. ආහන මනුස්සයාට මේ අර්ථයක් සිද්ධ කරගන්න. ප්‍රිය වෙන්න ඕනේ. ඒක නැත්නම් ඒ වචන කතා කරන්න එපා. සත්‍යතෝ තේතතෝ පියතෝ අත්ථ සංගීතෝ නිසා තමන් ඕනම කෙනෙකුට කතා කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් ලියුමක් කියන්නේ ඉස්සෙල්ලා නැත්නම් ලියුමක් කියවලා බලන්න මේ මම වෙන්නේ මම හොඳටම දන්න ප්‍රත්‍යක්ෂයක්ද නැත්නම් අරයා කිව්වා මෙයා කිව්වා වගේ පරෝක්ඛාමෙන් ලූප්‍රත්‍යින්ද ලියන්න කියලා එහෙනම් ඕක වැඩක් නැහැ ඊට පස්සේ වෙච්ච එක අතිශෝක්ති කරන්නත් එපා අවතක්සේරු කරන්නත් එපා ඒක තේතතෝ වෙච්චදී වෙච්ච හැටියට කියන්නේ ඊටස්මින් අර්ථයක් සැපෙනවා කියලා බලන්න නිකම් මේ කාට තිබුණාට පෑන් තිබුණාට පොළ තිබුණාට ලියන එක නෙවෙයි. ඊටස්සේ ලියන එකේ මනසට ප්‍රිය වෙන්න ඕන. ඉතින් කාටවත් හිතෙන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳව සත්‍යතෝ තේසතෝ පියතෝ අත්සංතෝ ලියන්න පුළුවන් කියලා. දුක්ඛ සත්‍ය ලියනකොට අහණේ කරන්න දුකක් එයි කියලා හිතන්නේ කවදා කවදාවත් නෑ ඇති ඇති ඉක්වර කවදාවත් හිම් වෙන්නේ. ඒක නිසා සරුවචනාංශගේ වචන අබෞද්ධයට පවා ප්‍රියයි. තිරසනාට පවා ප්‍රියයි. පොද කියන දේ හොඳටම Taman දන්න දේ කතා කරන්නේ. anu වෙනුවෙන් කද්දාකත් වචනයක් කතා කරන්නේ. එහෙනම් කියනවා මේ මං ගැන නෙවෙයි කතා කරන්නේ අරයට. ඉතින් ඒ බුදුම ස්වාමීන් වහන්සේ නම් කෙලින්ම කුරු බාගිර තමයි. කවදාකවත් කවුරුත් ගැන කතා කරන්නේ උඹ දන්න දේ කතා කරන්නේ. අන්න ඔය ටික හදා ගන්නවා නම් අපි මේ සතිය වැඩෙන ගමන් සතිය වඩන ගමන් ඒ මූල කර්මස්ථානේ මුල් කරගන්නවයි කියලා කියන අපි ගන්න ප්‍රත්‍යක්ෂයක් ඒ විදිහට ප්‍රකාශ කරනවා. එතකොට තේරෙයි අපි මොනවද මෙතෙක් කල් කතා කරලා තියෙන්නේ. අපි මොනවද මෙතෙක් කල් අහලා තියෙන්නේ කියලා ඔක්කොම නව කතා මනෝවිකාර. ප්‍රත්‍යක්ෂය කතා කරන්න අපිට බෑ. ඇත්තට ප්‍රත්‍යක්ෂය කතා කරන්න යනකොට ගොළු වෙනවා. ඒ නිසා ඉදිරියට යනකොට තේරෙනවා මේ භාෂාව තමයි අපිට සම්පූර්ණ දුක ගෙනත් දීලා තියෙන්නේ. භාෂාව කියන්නේ තන්නේ කර අපි අන්ධබන්ධ කරන නොමකට යොමු කරන දෙයක්. එනිසා බුදුරජාණන් වහන්සේ භාෂාව පාවිච්චි කරා. බුදුන්සේ සඳහන් කරනවා මම අපරාමාසී භාවනාවෙන් රාග ద్వේෂ මොහ අල්ලන්නේ නැති වෙන්න කතා කරන්න හැටි දන්නවා. අනික සියලු දෙනාම භාෂාව පාවිච්චි කරන එක්ක රාගය දනවන්න එක්ක දිච්චය එක්ක මාන්නේ වඩවන. ඉතින් ඒව ඔක්කොම සුද්ධ වෙන වෙලාවේදී තමයි ආපහු අරමුණට එන පිළිබඳව විස්තරය තමයි කමඨාන් සුද්ධ කිරීමේදී කමඨාන් වාර්තාවේ වැදගත්ම කොටස. ඒක කන බින්දමක් ඒක වැරදිල්ලක් කරදිල්ලක් කියනවනම් එයාට භාවනා දියුණුවක් නැහැ. දැන් මේක හෙලිකල යුත්තක්. මගේ දක්ෂකම විතරයි කියන කියලා අන්නේ. ඒකට තල්ලු කර ගන්න. එතෙන් යවා ගන්න පුළුවන් ගැතිය ආවොත් දෙක තුනක් සිද්ධි වාර්තා කරනකොටම තමන්ට තමන්ගේ කමටහන සුද්ධ වෙන්න පටන් ගන්නවා. ආයි කාටවත් කියන්න ඕනේ කියනකොටම ලියනකොටම තේනවා මේන ඉතින් ඔය රවුමක් ගන්න ඕනේ මෙතන තමයි උත්තරේ. ඊට පස්සේ තමයි නැත්තම් මේ වගේ තමන්ටම පච්චක්ක වශයෙන් වැටෙනකොට තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය. දමණයක නැති පුරුෂයන් දමණය කිරීමේ අන්තිම ශ්‍රේෂ්ඨය. ඔලමලකමට කරන්න දෙයක් නැහැ. ඒක බුදුහාමුදුරන්ගේ පුරුතම ධාතු ගුණේ නැතිකමක් නෙමෙයි. අපි මේ භාවනා කරනකොට අනිච්ච සංඥාවෙන් භාවනා කරනවා නම් පුරුෂත්ම සාර්ථක ගුණය අනුව අපි හැදෙනවා. අපි නිත්‍ය සංඥාවෙන් මොකද්ද පිටිපස්සේ එළවනවා නම් කවදාකවත් පෞරුෂත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. බුදුබණක් එකට බදින්නෙත් නැහැ. අන්න එතෙන්ට යනකොට කියනවා භාවනාව බොජ්ජංග මට්ටමට ඇවිල්ලා කියලා. වැරදි තාම සිද්ධ වෙනවා. හැබැයි හදන හැටි දන්න. මේ කියන්නේ වැරදි හදාගන්න හැටි විතරයි. වැරදි ගැන පශ්චාත්තාපකුත් නෑ හදාගන්න මූල කර්මත්තානේ වාංගු කරන හැටි දන්නවා සතිය උපකරණයක් වශයෙන් පාවිච්චි කරන හැටි දන්නවා නොකිය යුතු දේ දන්නවා ඒක නිසා අන්නාස්කඩියක් කරනකොට ඒක ලෙල්ල කපලා ගහනට කෑවොත් රසයි ලෝභය ලෙල්ල ඉතුරු කරලා කපනවා ආශාව ඇති එකන ලෙල්ලට ගොඩක් කපලා හරියට අන්නාස්කඩිය ගන්න කපනවායි කියන එක එච්චර ලේසි වැඩක් අපි අපච්චින කාලේ කියන ඉස්සර කෙල්ලෙක් ගන්න ආවම මනමාලයා බෙදෙට පුවක් ගෙඩියකුයි ගිරේ අතර දෙනවා. ඌ කුරුට්ට ලෙවන හැටි පුවක් ගෙඩිය කුරුට්ට අයින් කරන හැටි බලනකොට ලෙල්ල යන්තම් අයින් කළ කුරුට්ටත් එක්කම කනවනම් ඒක ලෝභයක්. ආ කෙල්ල දෙන්නේ නැහැ. උනත් වැඩි කුරුට්ට අයින් කරුවොත් මේ ගෙදර තියෙන දෑවැද්දත් ඉවර කරලා මේක විනාශ කරනවා. ඒ දෙන්නෙත් නැහැ. ගානට කුරුට්ට අයින්න පුළුවන් නම් අපි වෛද්‍ය පරීක්ෂණයත් එච්චරයි සමුක පරීක්ෂණයත් එච්චරයි. නිසා ඒ කුරුත් අයින් කරන්න ඕනේ ඒකේ මට්ටමක් තියෙනවා. ඒකේ මධ්‍යම ප්‍රතිපදාවක් තියෙන එක තේරුම් ගත්තට පස්සේ ඒ මනුස්සයා ගොළු වෙනවා කොහොමද මේක කාටවත් කියලා දෙන්නේ කියලා. මොකද ලෝකයා ඒ තරම්ම අන්ධබන්දයි. ඇති දේ ඇති කියන්න දන්නෙත් නැහැ. ඒක අතිශෝක්ති කරනවා. කියන එකෙන් කැපෙන ආර්ථය දන්නෙත් නැහැ. කාටවත් මේක ප්‍රිය වෙයි දන්නෙත් නැහැ. ඉතින් කරන කරන වචනෙන් පටලවා ගන්න. ඇති දේ විසඳන වෙනකොට පැටලෙනවා. බොජ්ජංග මට්ටමට යනකොට ධම්මට්ටිචි එනකොට ඒ බුදුජානනාංශයේ අපේ ජීවිතයට ඇත්තම වෙනස ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි වැටෙන්න පටන් ගන්නවා. නිසා මේ දවස්වල අපි ඒ නිසන්නවනේ මේ මේ සූත්‍රයට ආසන තව සූත්‍රයක් අරගත්ත සාකච්ඡාව සඳහා ඒකදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපවාන ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඥානීයනකෝ ආවසෝ වික්ඛු පච්චත්තං යෝනිසෝ මනසිකාරෝ සුසමාරද්දං මේ සත්ත බොජ්ජංගා පහසු විහාරාය සංවත්ති කියලා ප්‍රශ්නයක්. ඒක අමතර ප්‍රශ්නයක්. මේ මෙතෙන්ද කතා කරන්නේ. ඇවැත්නි උපවාණේනි යෝනිසෝ මනසිකාරයේ පහළ වෙච්ච යෝගාවචරයට මට දැන් බොජ්ජංග මට්ටමට සතිය වැඩිච්ච බව Tamandම වැටහෙනවද කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේ දැන් දෙන්නම බොද්ධංග වට්ටට පැනපු නිසා අපි කට අනුකම්පාවෙන් අහනවා උපවාමේදී යම් කිසි භික්ෂුවක් යෝනිසෝමනසිකාරය කියන්නේ කිවිත මුකිත දැනගෙන කටයුතු කරන කෙනාට බොද්ධංග මට්ටමට භාවනා වැඩනකොට Tamanට මේක වැටහෙනවා. මගේ දැන් ධර්ම සතිය බොද්ධංග මට්ටමට. එතකොට උපවාන ස්වාමීන් වහන්සේ ආස්තික උත්තර දෙනවා එවැත්නි සාරිපුත්‍රයේදී යම් කිසි කෙනෙක් යෝනිසමංස්කාරයෙන් නුවණින් මෙහෙवला භාවනාව කරනවා නම් ඔජ්ජංග මට්ටමට යනකොට පච්චත්තං වේදිතබ්බෝ යාටම තේරෙනවා මගේ ඉස්තර තිබුණු අඩුපාඩුකම් දීලා ප්‍රශ්නයක් අහන්න ඉස්සෙල්ලම ප්‍රශ්න විසඳෙනවා ප්‍රශ්න දැනගන්න පුළුවන් මගේ කමටහන මටම සුද්ධ වෙනවා ඒ නිසා මට තේරෙනවා සතිය පවා එන්නේ එන්නේ එන්නේ විපරිණාමයටපත් සතිය පවා එන්නේ එන්නේ එන්නේ more ඒ මෝරනකොට ඉස්සර ප්‍රශ්න ඇති කරපු සතිය දැන් ප්‍රශ්න විසඳන සතියක් වඩපත් වෙනවා. එතකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ අපේ චරිතය වෙනස් කරන හැටි. මේ කතා කරන්නේ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ. ඒක නිසා මේ තාම සෝවාන් වෙලා නෙවෙයි. තාම ප්‍රශ්න නොවනවත් නෙවෙයි. හැම ප්‍රශ්නයක්ම ආපුවාම අපි ඔය නිසන්නවනේ ඇති කරපු ධම්මලසන්ති හාමුදුරුවෝ කිව්වේ යම් විදිහකට පිස්සෙක් සනීප කරන්න ක්‍රමයක් තියෙනවා නම් පිස්සු හැදෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. පිස්සු සනීප කරන්න ක්‍රමයක් ලෝකේ තියෙනවා නම් පිස්සු හැදෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ඒක දන්නව නම් ඒ විදිහට මඟ ඇරලා බේරචාම් පිස්සු හැදෙන්නේ නැහැ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා නම් මුල් තුනකින් මතුවෙන්නේ තණ්හාවෙන් මාන්නෙන් දිච්චේ. මේ ලියලා ඉවරනාට පස්සේ Tamanට බලන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ තණ්හාව නිසාද? මාන්න නිසාද? දිච්ච නිසාද කියලා Tamanට නැවත ප්‍රශ්නේ නැවත ලියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ෂට මායාවී වංචනික ගති නිසා. අපි හිතනවා ඉන්නම් අපිට තණ්හාව නෑ, මාන්නේ නෑ, දිච්ච නෑ නැත්නම් නැති වේවා කියලා. නමුත් අපි නොදැනුවත්වම මේ ෂට ගති මායාවී ගති වංචනික ගති ආවට පස්සේ අපේ සංනිවේදනයේ සම්පූර්ණයෙන්ම අඩාල කරනවා මේ වංචනික ධර්ම නිසා. ඒ නිසා අවංකව ඕන කෙනෙකුට උනත් ඒ පැහැදිලි දර්ශනයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා යා දැනගන්න ඕනේ භාෂාවට ගිය ගමන් වංචනික ගතියක් තියෙනවා. භාෂාවට ගිය ගමන් ෂට ගතියක් තියෙනවා. මායාවී ගතියක් තියෙනවා. මොකද අපි අතිශෝක්තිය ඒ තරම්මටම ඇබ්බැහි වෙලා ඉන්නේ. හැමදේම අතිශෝක්තියට දාලා කියන්නේ. ඒ නිසා සුද්ධ කියනවා අතිශෝක්තිය බොරුවගේ මල්ලි කියන. බොරු නොකියවට මොකද අතිශෝක්ති කරන මනුස්සයා ඇඟට පත්තරන දෙන්නේ බොරු කියනවා. ඒ නිසා අපදා හෝ කියන දේ හරියට කියන්න ඇති වෙච්ච දේ ඇති හැටියට කියන්න ගිය ගමන් ඒ රචනයේ නීරස වෙනවා. ඒ රචනයේ රසවත් කරන්න ෂටගති මායාවේ ගති පංචනික ගති දාන්න ඕන. නම් පතෝලෝද්දක් හදලා ඛණ්ඩ නම් ඉතින් උකට උම්බලක ටිකක් දාන්න එපා නැත්තම්. නිකන් පතෝලනේ. ඉතින් අපි හැම වෙලාවෙම උම්බලක ටිකක් දානවා. දාපු ගමන් කියන්න ඕන දෙන්නේ කියේ. ඒ නිසා මෙතෙන් ගිය කෙනා මේ බොජ්ජංග මට්ටමට ගිය කෙනා සාමාන්‍ය කෙනෙක් කතා කරනකොට හරි සංවේගයක් පහළ වෙනවා. මේ මිනිස්සයා මේ ඇත්ත දෙයක්ද කියන්නේ ඇත්ත ඇත්ත කියලාද කියන්නේ මොන අර්ථයක් සපය ගන්නද කියන්නේ කොහොම මේකේ ප්‍රිය භාවයක් කියලා. නමුත් වෙන උපක්‍රමයක් නැහැ. ඒක නට නැවත නැවත මේක කියන්න ඕනේ ඇත්තදී ඇති හැටියේ ප්‍රයෝජනයක් සලකලා මේක කියනවා මිසක් මේක මොන විදියෙන්වත් මෙහෙම වෙන්න ඕන කියලා මෙහෙම උනේ නැතියි කියලා ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. වෙච්ච දේ කියන්නේ. වෙච්ච දේ කියන්නේ. ඒක ධර්මයේ තියෙන එකයි. ඉතින් ඒක නිසා ව්‍යාකරණ වල පිරිසිදු වීමක් වෙනවා මෙතන. පෞරුෂත්ව පිරිසිදු වීමක් වෙනවා මෙතන. රුචර්ජකම් වල පිරිසිදු වීමක් වෙනවා මෙතන. ඇබ්බැහි වල පිරිසිදු වීමක් වෙනවා මෙතන. කර්ම ශක්තියට පිරිසිදු වීමක් වෙනවා මෙතන. කර්ම ගෙවීමක් අවශ්‍ය වීමක් වෙනවා මෙතන. දැන් ඒක න අලංක වෙනවා. හරියටම මේ දේ කියන ගතියට ආවට පස්සේ තේනවා කවුරු හරි හිතනවනම් මේ ටික උනේ සර්වඥාන්සේ වැඩින්දදී ජේතවනාරාම විතරයි කියලා ඒක බොරුයි. අද වුණත් ඒ ඍජු භාවයට ගිය ගමන් කෙලස් තපින් පටන් ගන්නවා. ඉන්සයි බුදුහාමරන් අධිකාරියක් නෙවෙයි ධර්ම ශක්තියක් තියෙන්නේ. ඒකයි බුදු ජානසේ ධර්මයේ ගුරු තන්හිලා සැලකුවේ. ඒ නිසා අපි ළඟ දැනට යම් ප්‍රමාණයකට ටිකක් මේ ධර්මයේ තියෙන මේ ඍජුකම, සරලකම, අතිශෝක්තිය බහැරගතිය දැනට ටිකක් තියෙන හැබැයි ගොඩක් හරිය තියෙන්නේ සම්මත වචන සම්මත භාෂාව සහ සම්මත ලෝකේ ගතිය. අපි මේ සම්මත ලෝකයේ ගත දිකට පොහොර දාන්නේ නැතුව මේ පරමාර්ථ ධර්ම දිහාවට ඇති හැටි දිහාවට ප්‍රකාශ කිරීමේ හැකියාව sannivedana ක්‍රමයේ හැකියාව වෙනකොට අපි කමඨහන Tamanට සුද්ධ වෙනවා විතරක් නෙවෙයි තමගේ ගුරුවරයාට ඒක ඍජුව සම්බන්ධ කරන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි අපි කෙලින්ම බුදුහාමුදුරුත් එක්ක ගනුදෙනුවක් පටන් ගන්නවා කෙලින්ම ධර්මයක් එක්ක ගනුදෙනුවක් පටන් ගන්නවා කෙලින්ම Taman සංඝයා කියන ගණයට වැටෙනවා. එතකොට තියෙනවා මේ Taman රැකගෙන ගිය සීලය නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරය නිසායි මේ විදිහට අපට හෙලිවරව්වක් හෙලිකිරීම පාපොච්චාරණයක් කරන්න පුළුවන් වුණේ ඒ නිසා Taman ළඟ තියෙන අඩුපාඩුකම් ටික නොහැකියා ටික නොතේරෙන ටික නොදැනෙන ටික කියාගන්න බැරි ටිකේ තමයි ධර්මයේ තියෙන්නේ ඒක නිසා සර්වචනසේ සඳහන් කරලා තියෙනවා අවිද්‍යාව කියලා කියන්නේ දන්නවයි කියලා හිතන්න. විද්‍යාව කියලා කියන්නේ නොදන්න ප්‍රමාණය දන්න එක. මම මෙච්චරක් දන්නේ නැහැ කියන එකයි කරන්නේ. අපි ඒක වසන් ගන්න ගිය ගමන් විද්‍යාවට එන්න බෑ. ඒසෙ මේ කල්යාණ මිත්‍රේ සාක්ෂි කරගන්න සීලයක පිටට සතියෙන් කටයුතු කරනවා සද්ධායෙන් කටයුතු කරලා අපි බැරි ගති නැති ගති නොදැනෙන ගති නොපෙනෙන ගති ටික එහෙමම හෙලි කරන්න ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා අමුතු භාෂාවක් දේව භාෂාවක් වගේ හැබැයි ඒක අපිට වැටෙන්නේ දන්න දේට සාපේක්ෂව ඒ නිසා දන්න දේ හොඳට බලලා විස්තර කරනකොට අහගෙන ඉන්න එකනට මෙයාගේ නොදැනුවත්කම යටිපහුවෙච්ච ටික මල් පැන්නුම් ඉරි පැන්නුම් අහු වෙන පටන් ගන්නවා කවදා හෝ Tamanට මේක අහුවෙන දවස තමයි බොජ්ජංග මට්ටමට ගියයි කියලා කියන්නේ. ඉතින් මේ බොජ්ජංග මට්ටමට යන දොරවල් හතක් තියෙනවා. සතිය බොජ්ජංග මට්ටමට යනවා. ධම්මවිචය ධර්මඥාන විමසුන්න ඕනේ යනවා. වීර්යය යනවා. ප්‍රීතිය යනවා. පස්සතිය යනවා. සමාධිය යනවා. උපේක්ෂාව යනවා. අපි අද මේ වෙනකක් කතා කරේ මේ සතිය සති මාත්‍රාව බොජ්ජංග මට්ටමට උස්සන හැටි ඒ නිසා මේ ඉන්න පිරිස කල්පනා කරගන්න ඕනේ මේකට අපිට ටියුෂන් ගිහිල්ලාවත් ඉන්ජෙක්ෂන් එකකින්වත් ඔපරේෂන් එකකින්වත් වෙන පිනකින්වත් කවදාකවත් මේක සාධනය කරන්න බෑ. අපි මේකත් එක්ක හැප්පිලා හැප්පිලා හැප්පිලා දැනට තියෙන මේ හැකියාවන් ටික පෙරගස්සගෙන ඉදිරියට යන්න අපි එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අන්නේ ප්‍රතිවිම් පිණිස සමග්ගානන් තපෝසුකෝ වීම පිණිස හැම කෙනාම තව භාවනා කරන කෙනාට ගරු කරගෙන තමන්ගේ ගෞරවයත් භාවනාවට තමන්ගේ තියෙන ගෞරවයත් ඇති කරලා ඒ ශාසනික ගැම්ම ඉදිරියට ගන්න තමන්ගේ තියෙන හැම යදවුමක්ම හැම ඉදිරිපත් කිරීමක්ම කරන්න ඒකෝට තමන්ගේ සතිය වැඩිීමේ කටයුතු බී කෙරෙන්න පටන් ගන්නවා එනිසා සියලු දිනාටම සමගිය සාමය ක්‍රමපේතේ වැටහිලා ඒ හරහා ධර්මය තමක් ගන්න තපෝසුකෝ කියන දේ තපස වැඩිම සඳහා අද දවසේ දවසේ අපි ගත කර මේ සියලුම කටයුතු හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් අප කරනවා චිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා